සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි සම්ද්‍රේ පදනම මුල් කරගෙන කරගෙන යන මේ දෛනික වැඩ පිළිවෙල තවත් දවසක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දැන් වෙලාව සටහන් වෙන්නේ 8:40යි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පැය පරියංක භාවනාවක් නැත්නම් ඉඳගෙන භාවනා කිරීමක් වශයෙන් ඊට පස්සේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙලා දවල් දානේ සූදානම් වෙනකන් 11 වෙනකන් කෙටි ධර්ම දේශනාව අනුව අවස්ථානුකූල මත වෙන ප්‍රශ්න වලට අපි සාකච්ඡාවක් වශයෙන් සම්බන්ධ වෙනවා ඊට පස්සේ 11 ඉඳලා 12 මාර වෙනකන් කාලය දාන වෙලඳීම ගියත්න්ගේ ගිලම්පත සක්මන සඳහා ගත කරලා 12 මාර ඉඳලා 1 මාර වෙනකන් නැවතත් ධර්ම සාකච්ඡා සතිවාරයේ සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ මතක් කරේ කෙටි කාලසටහනක් ඉතින් ඒ සූදානම් වේ වශයෙන් ශිරු දිනාම ආජීවට්ටමක සීලය සමාදන් කරවීමට ආජීවට්ටමක සීලය සමාදන් වීමට කැමැති ශීලම දෙනාම নমස්කාරය කියනවා.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 द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णम्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 සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවනාත්මක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි අපි කලින් මම මතක් කරගත්ත විදිහට අපි පැයක පමණ කාලයක් මේ උදී ඇති වෙලා තියෙන මේ සීතලේ අවතරත් වෙන ඉස්සර වෙලා පරියන්කයක් සඳහා ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හැමදාම විදිහට අහන විදිහට කැමැති දැනගන්න මේ වගේ වටිනා තැනක් විවේකයක් සහ පිරිසක් හම්බ වෙච්චාම පරියන්ක භාවනා කරන්නේ කොහොමද කියලා නැත්නම් භාවනා කරන්නේ කොහොමද කියලා දන්නේ නැති නැත්නම් භාවනා පිළිබඳ මූලික උපදේශ බලාපොරොත්තු වෙන අලුතින්ම සම්බන්ධ වෙන කී දෙනෙක් මේ වෙනකොට සභාවේ ඉන්නවද කියලා මට දැනගන්න හම්බුනොත් හොඳයි කරුණා කරලා අලුතින් උපදේශ බලාපොරොත්තු වෙන ඇත්තෝ අත උස්සලා සංඥාවක් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා අලුතින් උපදේශ බලාපොරොත්තු නැයි ඒක අපි දන්නායේගෙත් නොදන්නායේගෙත් දෙපාර්ශ්වයටම බාධාවක් නොවන විදිහට විනාඩි 10ක 15ක විතර වගේ යොමු කරවීමක් මෙහෙවීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙවීම හැමාරි අපි හේමම පරියන්කේ භාවනාගත කරන්න බලාපොරොත්තු වෙන නිසා ශීලම දිනාග දිනාම මම දැන් පැයක් විතර මෙතන වාඩි වෙලා ඉන්න ඕනේ. ඒ සඳහා සුදුසුම ආසනය මේකයි කියලා හිතලා හොඳට පටල වෙලා වාඩි. හරි පරිගහින්දයි මම මේ ආරාධනා කරන්නේ. එහෙම පහසුවෙන් වාඩිලා ඉන්න පුළුවන් ඉරියව්වකට කය සකස් කරගෙන ඒ සඳහා පහසුම ඉරියව්ව නම් අපි ඉස්සරහින් තියාර තියෙන මේ සරුවචන්නාංශේ වැඩ ඉන්න ඉරියව්වයි. ඉතින් ඒක ප්‍රශස්තම හොඳ මේක. ඉතින් ඒකම නැතුණයි කියලා දෙයක් නෑ. ඒක බැරි නම් අපි කියන කායික தත්ත්වය අනුව පුටුවක හෝ වෙන ආසන ආසනයක හෝ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ භාවනාවට හිත යොමු කරවීමක් වශයෙන් ඉන්න පිරිස ගැන ඒ වගේ මේ භාවනා කළ සිද්ධි වෙච්ච මේ ස්ථාන ගැන විශ්වාසයෙන් ඒ වගේම ඇතුළට හිත නමා ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් අපි මුරුදු විදියට ඇත් එක වහ ගන්නවා වහගෙන ඉවර වෙලා Taman අර ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා හිත යොදලා හිත සාමාන්‍යයෙන් නිතරම එළියේ පරිසරණ පියාසර කරන හිත ඇතුළට නමා ගැනීම සඳහා කයේ වෙහසක් ආවොත් වේදනාවක් ආවොත් අමාරු නිසා අපි ඉස්ලාම කය එකලස් කරලා සමබර කරලා සැහැල්ලු කරලා දෙන්නේ. ඒ නිසා හොඳට පටල වෙලා වාඩි වෙලා අවශ්‍ය නම් හරි බරි ගහිලා ඇත්තක මුර්තු විදියට වහගෙන Taman ඉන්නේ ඉරියව්වට හිතියවදා බලන්න ඒක සමබර විදියට මේ වෙලාවේ තියනවාද එහෙම නැත්නම් වම් පැත්තට බර ගතියක්, දකුණට බර ගතියක්, ඉස්සරහට පස්සට බර ගතියක් තියෙනවා නම් ඒක ඍජු කයක් හිතෙන විදිහට සකස් කරන්න බෑ දඬු කරන්න එපා ස්වභාවයෙන් සැහැල්ලුව කය පවත්තන වෙන විදිහට කියනවා සමබර කරා දෙවෙනි වතාවට ඒ සමබර කරපු කයේ යම් කිසි තැනක මාස්පිඩු තද වෙලා දඬු වෙලා දැඩි වෙලා තියෙනවා නම් ඒක හේම සැහැල්ලු කරගන්න ඒ දැඩි වෙච්ච දඬු වෙච්ච මස් පිටුවට හිත යොදලා ලිහිච්ච සහැල්ලු ස්වරූපෙන් පත් කරගෙන අපි භාවනා කරනවායි කියලා පරියංක භාවනා කරනවායි කියලා කරන්න බලාපොරොත්තු වෙන මේ ලිහිච්ච බවට මේ සහැල්ලු බවට හිත පවත්වාගෙන යන්න. අතුලට නැමිච්ච හිත කයේ තියෙන සහැල්ලු ගතියට ලිහිච්ච ගතියට හිත යොදවකපුවාම මම මෙතන දැන් නැත්නම් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක අත්දැකීමට අපිපත් වෙනවා. ඉතින් මේ යම් ඉරියව්වක ඉඳගෙන මම දැන් මේ ඉරියව්වේ ඉන්නවා කියලා හිත එළඹ සිටියොත් අපි ඒකට තමයි සාමාන්‍ය සතිය සිහිය අප්‍රමාදය කියලා කියන්නේ. ඒසයි අප්‍රමාදයට පිවිසීමක් වශයෙන් අපි ඉස්සල්ලාම කය මනාවකට තැම්පත් කරලා සැහැල්ලු කරලා ලීච්ඡ භාවයෙන් කියලා ඒ ලීච්ඡ බවට හිත යොදාගෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා මම මෙතන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියන එකට හිත පවත්වන එකයි කරන්නේ. ඉතින් මේකේ සාර්ථකත්වය ලකුණු කරන තවත් අංග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ මොනවාද යම් වෙලාවක හිත කයට යොමු වුණොත් මම දැන් මෙතන ඉන්නවා කියන තැනට යොමු වුණොත් තමන්ට දැක ගන්න වෙනවා අත්දකින්න වෙනවා එහෙම ඉන්න චිත්තක්ෂණේ හිතවිලි හිතෙන්න බෑ හිතවිලි තියෙනවනම් ඒ හිතවිලි අනුව අපි දැන් කියන තැන ඉන්න හෙට හරි ඊයට හරි යෙදෙන්න ඉඩ තියෙනවා නැත්නම් මෙතනත් නෑ gedara හිත යනවා වැඩපොළට හිත යනවා নানা ප්‍රතන් වලට හිත යනවා මං ළඟ කයෙත් හිත නෑ ළඟ ඉන්න කට්ටිය ගැන හිතනවා බාහිර දේවල් හිතනවා වෙන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියලා වැටහුණා නම් අධ්‍යක්ෂා නම් ඒකෙන් අදහස් කරන්නේ අඩු ගානේ චිත්තක්ෂණේ අර වගේ නන්නත්තර වෙච්ච වල්මත් හිතවිලි නෑ. දෙක කයින් වේදනා නැගින්නත් බෑ. කයින් වේදනා නැගුවොත් අනිවාර්යයෙන්ම හිතේ එකෙන් කලබල වෙනවා. විස්්‍රාම වෙන්නේ නෑ. විවේක වෙන්නේ නෑ. අනිත් එක මේ බාහිරින් එන ශබ්ද. මේ නිසාත් අපේ හිත gedare ඉන්න දෙන්නේ අවශ්‍ය. නිසා චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන ඉන්නවා කියලා යෙදුනොත් ඒ කියන්නේ එතන ඒ චිත්තක්ෂණයේ චිතිවිලි වේදනා සද්ද නොගිනියතර නොගිනිය හැකි තරමට අඩු වෙලා එහෙම නැත්නම් නැති නිසා හිත gedara ගිහිල්ලා වාඩි. ඉතින් අපි විනාඩි කීපයක් බලමු අපිට කොච්චර දුරට හිත මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ සතිය අප්‍රමාදී පවත්වන්න පුළුවන්ද කියලා බාධක නැති කරන්න හදන නෙවෙයි මම මේ කතා කරන්නේ ඒ බාධක තිබුණට ඒවා බාධක කරගන්නේ නැතුව මේ ශබ්ද මට ආමන්ත්‍රණය කරන දේවල් නෙවෙයි කියලා කයි වේදනාව තිබුණට මම නොදැරිය හැකි දේවල් නොවේ කියලා හිතවිලි ආවට ඒවා පණවිඩයකට ආපු දේවල් නෙවෙයි කියලා ඒවා පුංචි කරලා මම දැන් මෙතන ඉන්නවා කියන එකට අපි හිත ගන්න උත්සාහයක් කරනවා. යම් ආකාරයකට වේදනා හිතිලි ශබ්ද කියන බාධාවලින් තොරව මම දැන් මෙතන කියන සාධක කරුණු යුක්තව අපේ හිත යෙදෙනවා නම් ගත කරනවා නම් වාසය කරනවා නම් ගාක් වෙලාවට මේ හිත ප්‍රාණයත් එක්ක එහෙම තමයි පැවැත්මත් එක්ක මම ඉන්නවා කියන එකට කිඳා බහින ගතියක් එනවා විය යුතුම නෑ. නමුත් මම මේ යෝජනා කරන්නේම වෙන්න පුළුවන්. නිසා යම් කිසි කෙනෙකුට ඒ විදිහට මම දැන් මෙතන ඉන්නවා කියනක සාක්ෂාත් වෙනකොට ස්වභාවයෙන් වැටෙන ආනාපානිය හෝ ප්‍රාණයාමිය හෝ හුස්ම වැටෙනවනම් ඒක හොඳ ලකුණක් විදිහට බාරගන්නයි කියලා මම ඉල්ලාසු. එහෙම ආනාපානෙ වැටෙන්නේ නැත්නම් හුස්ම වැටෙන්නේ නැත්නම් ඒ තාක් දුරට අර කයේ හිත පවත්නවා මම දැන් මෙතන ඉන්නවා මේ යෝජනාව මම කරාට මම අනුතරංග වීමක් කරනවා මේ හුස්ම මේ විදිහට වැටේවා කියලා ආයාසයෙන් හුස්ම ගන්න පෙළඹෙන්න එපා ඒක නෙවෙයි අදහස. එහෙම කෙරුවොත් අර අපේ අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වෙනවා. අවුලක් ඇති කරගත්තා වෙනවා. නිසා ආයාසයෙන් හුස්ම ගන්න එපා, වේගයෙන් හුස්ම ගන්න එපා. තැම්පත් වීමේ ලක්ෂණක් විදිහට හුස්මට හිත යනවනම් ඒක අගේ කරන එකයි කරන්නේ. වෙන විදිහකට කියනවා නම් මම දැන් මෙතන ඉන්නවා වෙනුවට මේ හුස්ම ඉහළ පහළ යනවා ස්වභාවයෙන් හුස්ම ඉහළ පහළ යනවා කියන එක බලනවා. එතකොට පියවරක් ඉදිරියට තබුවා වෙන විදිහකට කියනවා නම් හුස්ම අනුව හිත පවත්නවා කියන පාලි වචනෙන් කියනවා ආනාපාන සතිය කියන එකට අපි පිවිසුනා වෙනවා. ඒක ස්වභාවික පිවිසීමක් වෙන්න දෙන්න දෙන්න ආයාසයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් කරන්න එක. දුහු බැඳලා යන්න එක. සම්මාකාරයකට මම කියපු දෙයම නැවත මතක් කරනවා නාපණ වැටෙන්නේ නැත්නම් ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීමේ කිසි දෝෂයක් යම් ආකාරයට ඒ විදිහට ස්වභාවික හුස්ම වැටහිලා හුස්මත් එක්ක හිත පවත්වන්න පුළුවන් නම් අපි ලොකු එකලසක් පෙර ගමනක් ඉදිරි දැක්මක් ඉදිරියට යනවා කියලා හිතා ගන්න. දිගටම මතක තියාගන්න ආයාසයෙන් හුස්ම ගන්න එපා. ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලානින් එකයි කරන්නේ. ඒක නොදැනෙනවා නම් නොපෙනෙනවා නම් කය ඉන්නා ඉරියව්වේ හිත පවත්වන එකයි කරන්නේ. විදිහට අපිට ආනාපානය අනුව පවතින හිත ආනාපාන සතියට ලැබුණා නම් ඒක ලොකු මංගල කාරණාවක් ලොකු වාසනාවක් විදිහට සලකලා ඒ අනුවම හිත පැවැත්වීම තමයි මේ මූලික උපදේශ පන්තියේ සඳහන් වෙන්නේ. ඉතින් අර සමහරෙකුට විශේෂයෙන්ම කලින් භාවනා කරලා පුරුදු ඇත්තන්ට පෙර වාසනාව තියෙන ඇත්තන්ට එහෙම පරියන්කේ ආනාපාන ඉදිරිපත් වුණා නම් වැඩි වඩා හොඳ තැනක් වශයෙන් මේ හුස්ම රැල්ල ස්වභාවික හුස්ම රැල්ල විශේෂයෙන් හුස්ම ගන්නකොට පිරිමැදෙන තැන වැදෙන තැන අල්ල ගන්න පුළුවන් නම් සතිය තවත් දියුණු වෙනවා. තීව්‍ර වෙනවා. සමහර ඇත්තන්ට නාසිකාග්‍රේ උඩුතොලේ හෝ ඒ හුස්ම රැල්ල වැටෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් අපට හිතනම හිත පවත්වාගෙන ඇතුළේ වෙන හුස්ම පිට වෙන හුස්ම බලන්න. තව සමහරෙකුට උදරච්ඡද චලන උදර චලන අනුව හුස්ම ගැනීමත් සමග උදරයේ පිම්බීමත් හෙලීමත් සමග හැකිලීමත් ආනාපාන වඩා ප්‍රකට වෙනවා නම් ඒකේ නායේ උදරයේ හිත පවත්වාගෙන මේ පිම්බෙනවා හැකිලෙනවා වශයෙන් හිත මෙහෙවන එකයි ඒ වැඩි දුර අභ්‍යාසය සිද්ධ වෙන්නේ. එහෙම කරනකොට ලැබෙන ලාභය තමයි එක තැනක ඉඳලා හුස්ම දිහා බලා ඉනකොට හොඳ මොලකාරයෙකුට නම් තීක්ෂණ බුද්ධිමතෙකුට නම් වැටෙනවා හුස්ම ගන්න වෙලාවේදී පිටවීමක් සිදු වෙන්නේ නැහැ කියලා. පිට වෙන වෙලාවේදී ගැනීමක් සිදු වෙන්නේ මේ දෙක සම්පූර්ණ ස්වාධීන පළු දෙකක්. ආශ්වාස වේලාදී ප්‍රශ්වාස වෙන්නේ ප්‍රශ්වාස වේලාදී ආශ්වාස වෙන්නේ ඕනේ නම් අවසාන එකලස වශයෙන් බලන්න පුළුවන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සමානක් නැහැ. මේ ප්‍රශ්වාසය නෙවෙයි කියලා ආශ්වාසය කරන වෙලාවේදී ආශ්වාසයෙන් වෙන් කළ දැනගන්න ලකුණු තියෙනවා. ප්‍රශ්වාසය වෙනකොට මේක ආශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසයමයි කියලා දැක ගන්න ලකුණු තියෙනවා. මේක සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි කියලා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ අද වගේ අපි ඉස්ලාම් උපදේශ ලබන වෙලාවක නම් ලබන්න තියෙන උපරිම එකලස තමයි ආශ්වාස වේලාවේදී ආශ්වාසයේ ලකුණු මේකය ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ මෙසේය. මේ ප්‍රස්වාසයේ ඒකේ ලක්ෂණ මෙව්වයි අත්‍යන්ත ලක්ෂණ මෙව්වයි ඒක ආශ්වාසයෙන් වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා මෙන්න මේ දෙක සාංශුද්ධ වශයෙන් වෙන් කර කර යන්න පුළුවන් නම් ඒක අති ශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ඨයි එහෙම නැහැ කියලා හිත නරක කරගන්න නෙවෙයි මේ අමතර තොරතුරු දෙන්නේ පුළුවන් නැත්තන්ට ඉදිරියට ගිහින් හිත ධෛර්යමත් කරගන්නයි එහෙම නැත්නම් ස්වභාවයෙන් වැටෙන හුස්ම රැල්ල දිහා බලන්නේ කියත් වේදනා හිතවිලි සද්ද නැති නීවරණයට ඇතුළට වෙන්න බැරි පිසුදු කමක් තියෙනවා. හුස්ම වැටෙන්න තු ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිටියත් කායික දුස්චරිතයක් සිද්ධ වෙන්නේ නැහැ. වචී දුස්චරිතයක් වෙන්නේ නැහැ. මනස පසයෙන් මනෝ දුස්චරිතයක් වෙන්නේත් නැහැ. අකුසල් සිදු වෙන්නේ නැහැ. මගේ කය දිහා මට බලන්න පුළුවන් කියන ආනිසංශය තියෙනවා. ඉතින් මේ කය කය වශයෙන් පැවැත්වීම බලන්නට වැඩිය හොඳයි ආස්වාද ප්‍රසවාස බලන එක. ඊටත් වඩා හොඳයි හරියටම ආස්වාද ප්‍රසවාස හැපෙන තැන අල්ල ගන්න පුළුවන් නම් අන්තිම හොඳයි ඉහළයි ආස්වාසේ ප්‍රසවාසයෙන් වෙන් කළ දැන ගන්න පුළුවන්. ඉතින් මේ හතර පොලක් සංදිස්ථාන හතරක් තියෙනවා. තම තමන්ගේ වැටහිම් ප්‍රමාණය හැටියට මේකේ හොඳම එක තෝරාගෙන අපි මේ ඉදිරි කාලයේ ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොටත් මම විනාඩි 10කට වැඩි කාලයක් අරගෙන කියනවා. උපදේශ පන්තිය සඳහා ඉතින් මෙනී කිරීම මතක් කිරීමත් එක්කම මම නිහඬ වෙනවා අපි බලමු මේ ඇති කරගත්ත එකලස වෙන කෙනෙකුට බාධා නොවන විදියට වෙනකකින් අපිට බාධා නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් දිගට පවත්වාගෙන යන සිළු දිනාට ඒ සඳහා ප්‍රයෝජනවත් කාලයක් ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් මම නිහින්ද වෙනවා අපි එකම පරියන්කේ සඳහා යෙදෙනවා පළමු Sadhu, sadhu, sadhu. Sadhu. Sadhu. Sadhu. Sadhu. Sadhu. Sadhu.